තෙරුවන් සරණයි. ඇත්තටම නිවන් දකින්න කරන්න ඕනි කුමක්ද? බුදුන් වහන්සේ දේශනා කරන්නේ ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුත්තේ කියලා. ස්කන්ධයේ උදේවැය දැකීම කිව්වට කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ස්කන්ධයේ උදේවැය දැකීම නැත්නම් ආරේකාන්ත සීලේ රකින්න ආකාරය කිව්වත් නිවැරදි. එදා වික්ෂුන් වහන්සේලාට දේශනා කරේ සාරිපුත් මහ රහතන් වහන්සේ පවා සෝවන් වීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා ප්‍රශ්න කරනකොට ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණනි කළ යුත්තේ කියන ඒ වගන්තියම තමයි දේශනා කරන්නේ. බුදුන් වහන්සේ පවා ස්කන්ධයේ උදේවැය දැකීමමයි දේශනා කරන්නේ. ඇත්තටම ආර්යකාන්ත සීලය කියන්නේ රකින්නවා අරකින ආකාරයේ තියෙන්නේ ඒ ටිකම තමයි. අපි දන්නවා භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා යමං කාසාවත් ගහෙත්වා වබ්බච්චේත අනුකම්පං උපාදාය කියන අන්නේ මහා ගාම්භීර වාක්‍යයත් සමගයි. කෙනෙක් පැවිද්ද ඉල්හා සිටින්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ දුකින් මිදීම සඳහායි. දුකින් මිදීම සඳහායි පැවිද්ද ඉල්හා සිටින්නේ පබ්බච්චාය දෙන්නමට අනුකම්පා කරන්න ස්වාමීනි කියලා. ඉමං කාසංග හිත්වා මට අනුකම්පා කරන්න පබ්බජ්ජේත අනුකම්පා ස්වාමීනි ඉතින් මේ වාක්‍ය වලින් අපිට පැහැදිලි වෙනවා භික්ෂුවක් පැවිදි වෙන්නේ ඇත්තටම නිවන් දැකීම සඳහාමයි. නිවනමයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ උදේවැය දැකීම ස්කන්ධයේ හට ගැනීම දැකීම ස්කන්ධාන පාතිභව ආයතනයන් ප්‍රතිලාභෝ අයං උච්ච ජාති. දැන් මෙතනදී අපිට උඟා පැහැදිලි වෙනවා මේ ස්කන්ධය නිසාමයි ඒ ආයතනය හැදෙන්නේ ස්කන්ධානම් පාති භාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති ජාතිය උපදින්නේ එතන ජාති ධම්ම සූත්‍රය දිහා බැලුවොත් ඔබට හොඳට දැනේ මේ ජාතිය කියන්නේ හට ගැනීම තියෙන්නේ සිත තුලිනුයි අපේ ආයතන තුලිනුයි ස්කන්ධයේ හට ගැනීම කියන්නේ විඳීම හැඳිනීම දැන ගැනීම විඳීම හැඳිනීම දැන ගැනීම නිසාමයි ඔබ රූපයක් දකින්නේ ඔබ පාටක් දකින්නේ ඔබට ශබ්දයක් ඇහෙන්නේ ඔබ ශබ්දය හඳුනගන්නේ ඇත්තටම පේනවා නෙමේ හිතනවා. ඇතරම ඇහෙනවා නෙමේ හිතනවා. මේ ආයතන සියල්ලම මේ ආයතන හයම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ එකම කාරණයක්මයි. චිතක් උපදින ආකාරය. ඒ දැකීමයි, ඒ සත්‍ය දැකීම තුලිනුයි ස්කන්ධේ හට ගැනීම. සත්‍ය දැකීම තුලිනුයි ඔබින් මිදෙන්නේ. දැන් මේක අපි මෙහෙම කිව්වට පරයය කතා කළාට ඔබට හරියට වැටෙන්නේ ඇත්තටම මුළු ලෝකෙම තියෙන හිතේ චිත්තේන නියති ලෝකේ. එහෙමනේ බුදුන් වහන්සේ ඔබට ඔබ දන්නව දහම හොඳට ස්පර්ශ කරනවා ඔබ හොඳට දැනෙනවා ඔබට බුදුන් වහන්සේ දේශනා කරන්නේ බාහිර ලෝකෙ ගැන නෙමෙයි. මේ මේ ලෝකේ තියෙන අපේ හිතේ අපි මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 10 දෙනාගේම හිතවල තියෙන ලෝක 10ක්. කෙනාට කෙනාට ලෝකේ කෙනා කෙනාමයි අදාගන්නේ. ඒකයි චිත්තේන නීයති ලෝකේ කියන්නේ ඔබ දකින්න මේ සත්‍ය මේ පරම සත්‍ය ඔබ දකින්න දැක ගන්න ඒ තුලින් ඔබට නිවන් මඟ විවර වෙන්නේ එහෙමනම් අපේ මේ කය පිළිබඳව දකින්නේ හිතෙන්මයි හිතේම දැනුම කිව්වත් නිවැරදි සියල්ලම දැනෙන්නේ හිතින්මයි විඥාණයෙන්මයි අපි දකින හැම දෙයක්ම සිතේම හටගත් ප්‍රතිබිම්බයක්. එහෙම කිව්වොත් නිවැරදි. අම්බලටිකා රාහුලාවාදී සූත්‍රය හොඳින් බලන්න. ඔබට මේ කාරණා තවත් හොඳින් දැනේ. රාහුල පොඩි ආඳුරවන්ට අපේ අතරම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණේ. හිත දකින්න හැටි. හිත ප්‍රතිබිම්බයක්. බාහිර ඔබ දකින දේ ප්‍රතිබිම්බේ. මේ පැත්තේ දකින ප්‍රතිබිම්බයයි හිත කියන්නේ. ඔබ ඔබ බාහිරයක් තියනවා කියන්නේ හිතක් තියනවා කියන එකයි. මේක මේක ටිකක් ගැඹුරුයි. මේ කියන වේගයට අසු නොවෙන්නත් පුළුවන්. නමුත් ඔබ දරා ගන්න. ඔබ මේ ගැඹුර දකින්න, විදසුන් දකින්න. ඔබ මේක විදගෙන යන නුවණක් ඇති කරගන්න. මේ මහා ප්‍රඥාව ඔබ ඇති කරගන්න. මේක මහා අමාරු කටයුත්තකුත් නෙමෙයි. ඇත්තටම මේකට ඔබට අවශ්‍ය වෙන්නේ මහා උනන්දුවක්. මුලින් මුලින් ඒක අවශ්‍යයි. මල් පෝච්චිය දකින හිත බුදු පිල්මේ දකිනවා. බුදු පිල්මේ දකින හිත පැදුර දකිනවා. පැදුර දකින හිත කෝප්පය දකිනවා. එක් සිතක් නිරුද්ධ වෙලා ඊළඟ සිත හට ගන්නවා. එකින් එක එකින් එක සිත හටගෙන නිරුද්ධ වෙනවා හටගෙන නිරුද්ධ වෙනවා. උත්තානං පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරන අවුත්තා සම්භූතං උත්තානං භවිස්සති. පෙර නොතිබීම සිතක් හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. නමුත් මේක වේගවත් ක්‍රියාවලියක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ සිත උපදිනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. අපි මැරෙන්නේ එක දවසද නෑ. මේ හැම ෂණයකදීම අපිට මරණයක් තියෙනවා. හැබැයි අපි ඒක කතා කරන්නේ නෑ. උපතයි මරණයයි භාවයයි හට ගැනීමයි මේ සිතයි හටගන්නේ මේ සිතයි නිරුද්ධ වෙන්නේ මේ සිතයි උපදින්නේ මේ සිතයි බිඳ වැටෙන්නේ මේ ෂණයේ උපදින්නේ මේ ෂණයේ මිය යන්නේ මේක මහා ගැඹීරයි ක්ෂණයක් ක්ෂණයක මරණය දකින්න කෙනාට කවදාවත් මරණයක් හමු වෙන්නේ නැහැ. ඔය කයේ පොළවට පස්සේනේ ඔය තේරුමක් නැති හිස් අරසුන් කතාවක්. ඔබ ඔකට ගවත් තව තවත් අහු වෙලාද ඉන්නේ. හොඳින් ධර්මයේම දකින්න, සත්‍යම හොයන්න, සත්‍යම දකින්න ඔබට දැනේවි. එහෙම මරණයක් නැහැ කියලා. නැහැ. මේ ෂනේ හටගත්ත මේ ෂනේ නිරුද්ධ වුණා මේ ෂනේ තුණා මේ ෂනේ නැතුණා ඔබට මරණ ඔබ ඔය කතා කරන ඔය කයනේ කය පොළවට පස් වෙන දවස එදාට වෙන්නේ එක සිතක් ඉපදී නිරුද්ධ වීම පමණයි ජීවත් වෙන ක්ෂණයක්ද නිරුද්ධ වෙන ක්ෂණයක්ද හටගන්න ක්ෂණයක්ද ඔබ හොඳින් මෙතන දකින්න සිත මාරු වෙන ආකාරය දකින්න අපි කතා කරා මල් පෝච්චිය දකින හිත බුදු පිළිමය දකින ඔන්න හිත මාරු වෙනවා මල් පෝච්චියෙන් බුදු පිළිමයට බුදු පිළිමය දකින හිත පැදුරක් දකිනවා මොන දැන් මාරු වෙනවා හිත පැදුරට පැදුර දකින හිත කෝප්පේ දකිනවා ඔන්න දැන් හිත මාරු වෙනවා පැදුරෙන් කෝප්පෙට කෝප්පේ දකින හිත සද්දයක් ඇහෙනවා ඔන්න දැන් හුලගහමන සද්දෙට මාරු වෙනවා සද්දෙට දැනෙන හිතට සුවදක් දැනෙනවා දැන් මේ හිත සුලකට මාරු වෙනවා සුලඟක් දැනෙන හිතට දැන් පහසක් දැනෙනවා දැන් මේ හිත පහසට දැනෙනවා එහෙම දැනෙන පහසට පෙර මතකයෙන් යමක් සිහියට නැගිනවා දැන් ඔන්න මනෝ මනෝමය සංඥාවක් පහළ වෙනවා ආයතන එකිනෙක එකිනෙක මාරු වෙවි මාරු වෙවි සිත සංසාරයක් යනවා සිත සසරක් යනවා සිත් වැලක් යනවා චිත්ත වීති දිහා බලන්න සිත හටගෙන නිරුද්ධ වෙන වේගය දිහා බලන්න චිත්තක්ෂණේ බලන්න ඒකතර පැහැදිලි කරන හැටි චිත්තක්ෂණ 18ක් එක සිතක් උපදිලා නිරුද්ධ වෙන ආකාරය. එතනත් සම්පටිච්ඡන්න සම්තීර්ණ කියලා ඕත්තපන කියලා ජවන් ජවන් කියලා මේ එකම කතාව. ඔබ මේවට ලොක් ගොඩාක් පොත්පත් වලට අහුවෙලා ඉර වෙන්න යන්න එපා. මේ ධහම ඔබ ජීවිතයට ඇතුළත් වෙලා ඔබ ප්‍රායෝගිකව මේ ධහම ඔබේ ජීවිතය තුළින් දැකලා ඔබ මිදෙන්න. ඔබ සසරින් මිදෙන්න. මේ සසර කියන්නේ සිතින් මිදෙන එකයි. එක සිතෙන් මිදෙන්න ඔබ සිත් වැරෙන්ම මිදෙනවා. ඒ උපාද තితి භංගය දකින්න. ඒකේ තితిයක් නැහැ. උපාදේ වයයි. ඔබට මේ කතාව තවත් හොඳින් දකින්න ලැබේ. උද්‍යව විඥානේ මේ බය ඥාන බයපට ඥාන මේ ඔක්කොම එකම කතාවක් කියන්නේ. සංඛාර උපේක්ෂා ඥානය ඇති කරගන්න. සියලු සිතේ හටගෙන නිරුද්ධ වෙන එක්සිතේ එක්ෂණයේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය තුලයි තියෙන්නේ. එක් සිතක් ඉපද නිරුද්ධ වෙලා ඊළඟ සිත හට ගන්නවා මෙය ඔබ මේ මොහොතේ ඔබේ ඉදිරිපිට ඇති දේ දිහා දකිමින් ප්‍රායෝගිකව දකින්න හිතට එන සියලු අරමුණු දිහා හොඳින් දනිමින් දකිමින් අත්හරින්න ඕනි ඇත්තටම ඒ හිතේ සත්‍යයේ මොහොතෙම ඒ ෂණේම හිතට පෙනෙන්න ඕනි එතකොට අත්හරිනව නෙමෙයි එනේන සිත ඒ ඒ ෂණේම ඉබේම අත්හැරෙනවා එහෙම කිව්වොත් නිවැරදි. ඒකමයි පටිනිස්සග්ගානුපස්සනාව කියන අවසාන මොහොතේ නිවන් දකින අවස්ථාවේ වෙන්නේ. අපි කිව්වා මේ සිතේ සත්‍ය දකිනකොට මේ සිතේ සත්‍ය ස්වභාවය පේනනකොට මොකද සිද්ධ වෙන්නේ? නිබ්බිදාවට එනවා. නොයල්මට එනවා. ඇලෙන්නේ නැහැ විරාගයට එනවා. කලකිරීමට එනවා නිබ්බිදාවයට ලක් වෙනවා මේ සිතකට මොකටද මේ සිත කොතරද මේක තියෙන්නේ කොතනද ආත්මයක් තියෙන්නේ? මේ ඔක්කොම මායාවන් බොරු. මේ සංඥාවේ මිරිගුවෙන් එන විඥානේ මායාවට රැවටිලා අපිට වෙන ලෝකයක් කොහෙවත් නැහැ. මේ ඔය ඔබ ඔය ඔබ රැවටිලා ඉන්න මිත්‍යාවෙන් මිදෙනකොට මේ සත්‍ය ඥානය ඔබට එනකොට ඔබ දර්ශන සමාපත්තිය ඔබට අවබෝධ කරගත්ත දවසට ඔබට දැනේ මේ මොකද්ද සත්‍ය? ඒ සත්‍ය තුලිනුයි ඔබ නිබ්බිදාවට එන්නේ. සිතිනුයි මේ කලකිරීම කියන්නේ මේ මිනිස්සු මේ කලකිරලා ඉන්න අඬ අඬ ඉන කලකිරීමක් නෙමෙයි. මේ ඇවිල්ලා ගැඹුරු තැනක්. මේ ඇවිල්ලා සිත හට ගන්න තැන දැකීමේ සිතේ සිත සිත එක්ෂණේ සිතේ තමයි ඔබ ඔබ ඒ තුල ඔබ ඒ සිතට ඇලෙන්නේ එතන සිතට ඇලෙන්නේ නැති කලකිරීම. අර මිනිස්සු අඬ අඬ ඉන්න එක නෙමෙයි. මේ අවබෝධඥානයක්. මේක මේක සිතින් මිදෙන මිදෙන තැනක්. මේක මහා ශ්‍රේෂ්ඨයි. ඔබ මේක දකි ගලපන්න එපා. අර බොළඳ තැනකට මිනිස්සු අර කලකිරලා අඬාන ඉන්න එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මේ ධහම මහා සිංහනාදයක් මේකේ තියෙන්නේ. එහෙමනම් ඒ නිබ්බිදාව ඒ කලකිරීම කියන වචනේ සමාන වුණාට මේ වචන වලට ගන්න බෑ. මේ නිවන කියන තැන ස්පර්ශ කරගන්න. එහෙමනම් ඒ කලකිරීම ඒ සිතින් ඒ ෂණේ දැකලා ඒ ෂණේ මිදෙන ෂණේට ඇලෙන්නේ නැති කලකිරීම. යන්නේ සිතට ඇලෙන්නේ නැති තැන, සිතින් මිදෙන තැන එනවා ඔබේ විරාගය. ඒ සිතට ඇලෙන්නේ එන සිතට ඇලෙන්නේ මේ විරාගය කියන්නේ මේ අර මේ මේ පුහුදුන් ලෞකික භූමියේ තියෙන විරාගය නෙමෙයි. එතන තියෙන්නේ මා දුක්ඛ දෝමනස්සයක්. ඒක නෙමෙයි මේ දුකින් මිදෙන තැන. දුක්ඛ දෝමනස්යෙන් මිදෙනවා. මෙතන මා නිදහස් වෙනවා, නිස්සරණයක් තියෙන්නේ. අත්හැරෙනවා. සිත අත්හැරෙනවා. සිත මෙදෙනවා සිතක් හටගන්නේ නැති හැට ගන්න ඇති නැති වෙන හැටි දකිනකොට සිත මායාවක් බොරුවක් අවබෝධ වෙනවා මේක අවබෝධඥානයක් ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පන්නස්ස මහා ප්‍රඥාට මේක අවබෝධ වෙනවා ඇත්තටම නිබ්බිදාව විරාගයට එනවා නිබ්බිදන්ති විරාගන්ති ඒ නොයල්ම ඒ නොයල්ම සිත සිතට ඒ සිතේ හටගත්ත දෙයකට ඇලෙන්නේ නැහැ ඒක මහා සාන්ත තැනක් මෙතන තියෙන්නේ ඒක ඒක ඇත්තටම මේ සුඛයක් තුළ ඒ ඇත්තටම අපි කතා කරන විරාගද පීති සුඛ සුඛම සත්‍ය සංඥාව මේ තියෙන්නේ. මේක පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද පරිත්‍යාගයට බුදුන් වහන්සේ හොඳින්ම පැහැදිලි කරනවා මේ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥාව කුමක්ද කියලා. මේ තුල ප්‍රීතියක් සුඛයක් සංඥාව මිදෙන තැන, මිරිඟු ආબોධ වෙන තැන. මේක හැබැයි විරාගයක්. මේ විරාගයේ දුකක්ද? නෑ. සැපක්. පුදුමත් හිතේ ඔබට ඔව් ඇත්තයි, ගාම්භීරයි, ඒක පරම සත්‍යයි. පටිසෝතගාමි ප්‍රතිපදාව අනුසෝතගාමි එකක් නෙමෙයි. ඒක මහා ශ්‍රේෂ්ඨයි. ඔබට මේක හරි හරි පුදුමත් හිතේ අර අර අස්ව ලෝමක් සියක් කඩකට පැලෙන්න දුනුවායෙක් විදින තරම් බොහොම ඒකත් හරි ලේසියි මහණෙනි. නමුත් මේ දැකීම ඊටාම අමාරුයි කියනවා. මේ නිවන් දකින කෝණේ ඔබ ග්‍රහණය කරගන්න. මේක ඊටාම සියුම් තැනක් තියෙන නිබ්බිදාව ඒ නිබ්බිදාව ඒ ෂනේ හිතේ මෙදෙන එක. කලකිරීම ඒක ඇලෙන්නේ නැති ඒක විරාගයේ ඒ විරාගාන්ති නිරෝධාන්ති ඒක නිරෝධය නෙදෙනවා ඒ නිරෝධාන්ති පටිනිස්සක් ගන්නවස නැවත හටගන්නේ හටගන්නේ මේ සිතේ ඒ ක්ෂණය ඇති වෙන නැති වෙන දන කොහෙන්ද හැම මොහොතම මේ ක්ෂණය කුමක්ද මේ ක්ෂණය පුරාණ විදං කම්ම වේ පුරාණ විදං කම්ම වේ කියන්නේ පරණ මතකයේ නිසයි සිතක් හටගන්නේ අපි මෙන්න මේ කාරණාව හොඳින් ගලපලා බලන්න ඕනේ සිතට එන සියලු අරමුණු දිහා හොඳින් දනිමින් දකිමින් අත්හරින්න යන මේ ගමනේ ඇත්තට මේ සිතේ සත්‍යයේ මොහොතෙම ඒ ෂණේම හිතට පෙනෙන්න ඕනි. එතකොට අත්හරිනව නෙමේ ඒ එනේන සිත ඒ ඒ ෂණේම ඉබේම අත්හැරෙනවා කියවොත් නිවැරදි. ඒකමයි පටිනිස්සග්ගානුපස්සනාව කියන. ඒ අවසාන මොහොතේ නිවන් දකින අවස්ථාව වෙන්නේ. පළවෙනි ෂණයේ ඉපිද නිරුද්ධ වෙලා ඊළඟ ෂණේ එනවා. ඒ ෂණයත් ඉපිද නිරුද්ධ වෙලා ඊළඟ ෂණේ එනවා. හැබැයි මේ හටගන්න එක් ෂණයක්වත් ඊළඟ ෂණයට සම්බන්ධයක් නැහැ. ඒක අලුත්ම ෂණයක්. එතකොට අර තිබුණු ෂණේ පරණ වෙලා ඒක පෙර ෂණේ අතීත ෂණේ දැන් මේ මොහොතේ හටගත් ෂණේ වර්තමාන ෂණේ ඊළඟ ෂණේ තාම ඉපදිලා නැහැ. ඒක අනාගත ෂණේ. එහෙම කියමු. එතකොට අතීතයේ දැන් අතීතය දැන් හටගෙන නිරුද්ධයි. ඔබට එතකොට මේ හටගත්ත ෂනේ අපි හිතමු මේ හටගත්ත මේ මොහොතේ දැන් මේ මේ සිතක් උපදිනවා කියලා. එහෙමනම් ඒ ඒ සිතේ හටගත්තේ ඔබ ඉදිරිපිට ඇති දෙයක් ඔබ දකිනවා කියලා. එතකොට ඔබ ඉදිරිපිට ඇති දේ අපි හිතමු මල්වාස් එකක් කියලා. එහෙමනම් ඒ මල්වාස් එක ටක් ගාලා පේනකොටම හැඩතලේ එනකොටම ඒ හැඩතලයට සංඥාව කියන්නේ හැඩතලේ. ඒ හැඩතලයට ඔබේ සිත තුළ එනවා ප්‍රපංචයක්. ඒ හදතලේ සංඥාවට විතර්ක කරනවා. ඒ සංඥාවට විතර්ක කිරීම නිසා ඒ ඒ විඳීම් හැඳිනීම් දැනගැනීම් කියන ඒ වේදනා සංඥා සංකාර කියන අන්න ඒ ස්වභාවය ඔබට ඔයි ඒ ඒ හැඩතලයට හිත ඇතුලෙන් එනවා නාමයක්. ඒක ඒක මල් පෝච්චය කියන එක කියන්නේ අපේ හිතයි. කලයක් කියන්නේ අපේ හිතයි. අර දකින දකින හැඩතලයට නම් දෙන්නේ මේ හිතිනොයි. එතකොට ඒත් සමගම හිතෙන් උපදිනව වටිනාකමක්. හරයක්. අන්න එතනයි මේ මේ දෙයක් කටගන්නේ. ඇත්තට මෙහෙම එහෙම දෙයක් නෙමෙයි එන්නේ. හැඩතලයකට කතා කරන්න බෑ. හැඩතලය කියන්නේ නෑ මේක මල්වාස් එකක් කියලා. මෙන්න මේ ෂණය හටගත්ත සිත හටගන්න හැටි ස්කන්ධේ හටගන්න ආකාරය මේක ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඔබට මේක හොඳ නුවණින් දකින්න ඕනේ. හැබැයි මේ ඒ ඒක හටගත්තේ දැන් කොහොමද? දැන් ඒක හටගත්තේ ඔබේ සිත තුළ තිබුණු දත්ත අනුවයි. ඒක ඔබ පෙර රැස් කරගත්ත දත්ත සංඥා ගොඩ අනුවයි. ඒ අනුව ඔබට මේ දැන් ඔබට මේ පෙනෙන එන සියලු අරමුණු වලට ඒ පෙර මතකයේ අනුව ඒ පෙර මතකයේ රැස් කරපු දත්ත නිසා නේද? ඒ අවිද්‍යාපච්ච සංඛාරා නේද? දත්ත කියන්නේ. අන්නේ අවිද්‍යාපච්ච සංඛාර නිසා නේද? ඔබට විඥානේ සකස් වෙන්නේ. අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. ඒතොර නවත නව අලුත් සිතකට විඥාණයට සකස් වෙන හේතු වෙන්නේ එතන. ඒ පෙරමතකයේ තියෙන සංඛාර ඒ තමයි සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ එසමග්ගෝ විසුද්ධිය. ඔබ මේක දකින්න. ඔබ මේක දකින්න නෝන පිටව ගන්න. මේ ෂනේ මේ මොහොත ඇති වෙන හැටි නැති වෙන හැටි. සබ්බේ සංඛාරා අනිච්ච. මේ එන සංඛාරය අනිච්චයි. මේ එන සංඛාරයේ අනාත්ම. සබ්බේ සංඛාරා අනාත්ම. අනාත්ත සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති ඒක යදා යථාභූත ඥාණයෙන් දකින්න ඕනි යදා පඤ්ඤාය පස්ස අතිනිබ්බාන්ති දුක්ඛේ අන්න දුකින් මිදෙනවත් අතිනිබ්බාන්ති දුක්ඛේ එසමග්ග විසුද්ධිය එකම මගයි මහණෙනි ඔබට විසුද්ධියට තියෙන්නේ ඔය සත්‍ය දැකීම පමණයි ඒෂණේ ඒ මොහොතේ ඒ දැන් මේ දැන් ඇති වෙන සිතේ සත්‍ය දැකීම එතනමයි නිවන තියෙන්නේ ඒ ශරණයෙන් මිදෙන තැනයි බුද්ධක්ෂණය ඔබට හමු වෙන්නේ. එහෙමනම් මේ සිත තුළ හටගත්ත පෙර මතකයේ නිසා තිබුණු ඒ පුරාණ බිදං කම්මවේ කියන අන්නේ අර සංඛාරා අවිද්‍යාපච්ච සංඛාරා නිසා අර සංඥාවට විතර්ක කරලා මේ දැන් එන හැඩතලයට නම දෙන්නේ ඉතින්මයි. ඒක නාමීය රූපයක්, රූප සංඥාවක්. අන්නේ සංඥාවට විතර්ක කළා අපි අර කලින් පැහැදිලි කරපු දේශනේ ඔබට ඇහුවොත් හොඳට දැනේ යම් වේදේති තං සංජානාති අපි කිව්වා චක්කුන් පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදිති තං සංජානාති ඒ වේදී තමයි හඳුනගන්නේ යම් වේදිත සංජානාති යම් සංජානාති තම් විතක්කේති ඒ හඳුනාගත දෙයට විතක්ක කරන්නේ සංඥාවට විතක්ක කරන්නේ යම් විතක්කේති යන් සංජානත්තම් විතක්කේති යම් විතක්කේතම් ප්‍රපංචේති. ඒ අනුව තමයි ඔබ දෙයක් හදාගන්නේ ප්‍රපංච කළා. ඒකයි කියන්නේ ජවන් වලින් කියන්නේ ඔය චිත්ත වීති වල ඔය හැම තැනම පෙන්වන්නේ සිත හැදෙන හැටි ඔය කියන විතර්කේ අபிසංකරණයක් තියෙනවා. මෙතන සකස් කිරීම සංකාරයක් තියෙනවා. ඒකයි වේදනා සංඥා සංකාර තියෙන්නේ. චේතනා සකස් කරන්නේ. අන්න ඒකිනු මේ හැඩතලයට ඔබ මල් වාසයක කියන්නේ. නැත්තම් මුට්ටිය කියන්නේ. ඔතන ධාතු ස්වභාවය ඔබට එන්නේ නැහැ. ඔබට එන්නේ රූප හැඩතලයි. ඒකට වටිනාකමක් එන්නේ. ඔබ දකින හැම දෙයකම නාමයක් තියෙනවා. නාමී හැඳින්වීමේ ලෝකෙක චිත්තේන නියති ලෝකෙක ඔබ ජීවත් වෙනවා. ඒකයි ඔබගේ මුලාව, රැවටීම, මායාව, විඥාන මායාකරු අවසානයේදී මේ මේ සංඛාර කරලා දැන ගැනීම කියන එක මේ සබදාමේ සිද්ධියක්. කවුරුත් කරනවා නෙමෙයි. මේ සබදාමේ සංසිද්ධියට ඔබ ඔබගේ මේ දැනෙන ස්වභාවය තුළ පුජ්‍යලේ නැහැ. ඒ ඒ න්‍යායම තියෙනවා ඔය ගහ දිහා බලන් හිටියොත්. ඔය ගහේ අතුසල වෙන්නේ කවුරුත් කරනවද? ඔය ගහේ හුස්ම ගන්න ඔය ගහේ ඔබ දන්නවනේ ඔය ගහක තියෙනවනේ ප්‍රභා සංශ්ලේෂණය. ඒ තුලනේ මේ මනුස්සයාට ඔක්සිජන් හම්බ වෙන්නේ. ඉතින් ඒක කවුරුත් කරනවද? ගහ හිතලා කරනවද? ආ ගහට කවුරු හරි කියනවා ආගේ ගහ හිතලා තමයි කරන්නේ. එතකොට ගහට කියනවා ගහ ඒ ඒ පොළවේ තියෙන ශාරය ওই ගහට උරාගෙන යන්නේ ওই කේශනාලික ආරා ওই හිතලා තමයි ඔක වෙන්නේ. එහෙමද වෙන්නේ? ගහ හදන්නේ ගහ හිතලාද? එහෙනම් මේ මනුස්ස ශරීරය තුල කවුද හිතන්නේ? මේක තුල හිතන කෙනෙක් නෑ. මේ සිද්ධිය තුල ඒ දැනෙන දැනීම ගහටත් දැනෙනවා. ගහට රස්නේ දැනෙන්නේ නැද්ද? ගහට ඉර පායනකොට දැනෙන්නේ නැද්ද? එතකොට ගහට සීතල දැනෙන්නේ නැද්ද? ගහට ආහාර නැතුනොත් ජලය නැතුනොත් අය ගහ මැලවිලා යන්නේ නැද්ද? උකට කියනවාද හිතක් කියලා. මේ ශරීරය තුල කොයිද හිතක් තියෙන්නේ? මේක මායාවක්. මේ දැනෙන දැනීම වලට අපි හිත පනවගෙන තියෙනවා. ඔබ මේ මේ මේ ගහටත් පුළුවන් එහෙනම් පනව ගන්න. නෑ. මේක බාහ දරුණු කතාවක්. ගැඹීර කතාවක්. තව යහට අපි මේක කතා කරමු. ඇයි මෙහෙම වෙනසක් කියලා. <laughs> ඇත්තටම මේක මායාවක්. රැවටීමක්, මිරිඟුවක්, මුලාවක්. මේ බුදුන් වහන්සේ ස්කන්ධයේ කිසිම තැනක තියනවාද ස්ථිර දෙයක් පැහැදිලි කළා. ඔබ හොඳට බලන්න රූපේ පේන පිටක් පේන පින්ඩපන් රූපං රූපේ පේන පිටක් එතකොට වේදනාව දියබුබුලා එතකොට සංඥාව මිරිගුව මිරිජ්ජවටි සංඥාන එතකොට බලන්න විඥාන මායාව මා රූප මංච විඥාන මේ මොනවාද මේ බුදුන් වහන්සේ කියන්නේ පේන පිට තියනවාද ඇති වෙනව නැති වෙනව දියබුබුල තියනවාද ඇති වෙනව නැති වෙනව මිරිඟුව කියන්නේ ඔබ ඒ පස්සේ දුවන සංඥාවට රැවටිලා. පලක් තියනවද? නෑ ඔබ අතරමං වෙනවා. මායාව කියන්නේ ඔබ මායාවට රැවටිලා ඔබ සැප දුක් විඳිනවා. ඒක මහා මායාවක්. ඒ මහා මායාවට ඔබට ඔබ මිදුණු දවසට ඇත්තටම ඔබට සිත අවබෝධ වෙන දවසට ඔබට මේ ලෝකයක් ගැන හැඟීමක්වත් නැහැ. එන්නේ නැහැ. එහෙම බොරුවකට රැවටෙන්නේ නැහැ. ඉතින් මේ මිදීම මහා ශේෂ්ඨයි මහා අනර්ගයි. මේ විරාගය ඔබ දැන් දැක්කා මේ නිබ්බිදාව ඔබ දැක්කා මේ පටිනිසග්ගාන පස්සනාව මේ නිරෝධේ නැහැටි දැක්කා මේක අඩ අඩ ඉන්න එකක් නෙමෙයි හැමෝම මේක වරදවගෙන තියෙනවා ඇත්තටම හරිම කනගාටුයි දහම පැටලව ගන්න එපා මේක හරි සියුම් නුවණකටයි අහු වෙන්නේ මහා ප්‍රඥාවටයි අහු වෙන්නේ මෙතන ගහම්බීරයි මේක ඇත්තටම අපි කියන්නේ බොහොම සරල භාෂාවකින් බොහොම බොහොම සහැල්ලු මනසකින් නමුත් ඔබට මේකේ තියෙන ගැඹීරත්වය දැනේ මේක දරුණු ඇත්තටම සමහරට මේක දරා ගන්නත් අමාරුයි කියනකොටත් ඒක ඇත්තද කියලා විචිකිච්ඡාවක් උපදී ඒක තමයි පුහුදුන් මනසේ ස්වභාවය ඔබට ප්‍රත්‍යක්ෂ නුවණකට එන දවසට ඔබේ සියලු පොත්පත්වල තියෙන කාරණා ඔබගේ මනසින් ප්‍රත්‍යක්ෂ නුවණකට ග්‍රහණය වෙලා ඔබ විසින්ම ගැළපීලා ඔබටම නිවන ප්‍රත්‍යක්ෂ වීමක් තමයි සිද්ධ වෙන්නේ දැන් අපි කතා කරා මේෂනේ පුරාණය නිසා ඒ කියන්නේ පෙර මතකය නිසා පුරාණ බිදන් කම්මවේ මේ පෙර මතකය නිසා ඔබේ සිත හටගන විඥානය හටගන්නවා. එතකොට මේ සංඥාවට විතර කරලා දැනගන්න පෙර මතකය නිසා සංඥා කියන්නේ පෙර මතක ගොඩම ඒකමයි ඒකින්ම තෝරලා දෙයක් හදාගන්නේ. ඒකට තමයි මේක දාන්නේ නාමයක්. ආ ඒක මල්වත්. ආ ඒක මේක මුට්ටිය. ආ ඒක ජනේලේ ආ ඒක මේසේ මේ ඔක්කොම නම් මිනිසා අපි විසින්ම අපිම හදාගෙන අපිම විඳිනවා අපිම හදාගෙන අපිම විඳිනවා අපිම හදාගෙන මේ බාහිර එකක් ඇත්තටම එහෙම නෙමෙයි අපි මේ දකින්න මේ චිත්තේන නියති ලෝකේ හැදෙලා තියෙන සිතින්මයි දැන් මේ ෂනේ හටගත්තා ඒ ෂනේ වර්තම දැන් මේ ෂනේ හටගත්ත එක පරණ එකක් දැන් පෙර මතකයෙන් හටගත්තේ එතකොට මේ ෂණේ පෙර මතකේ හටගත්ත මේ ෂණේ නිසාම ඔබට එනවා අනාගත අපි අපි දන්නවා ඒක අනාගත සිත සකස් වෙනවා. එතකොට ඒ පෙර මතකයෙන් ඇත්ත අතීත සිතත් ඒ ෂණයත් ඒ වගේම ඊගාවට සකස් වෙන තියෙන අනාගත ෂණයත් මේ දැන් මේ මල්වාසයක මල්වාසයක් ගැන ඇති වෙන හැඟීම ඒ මල්වා මල්වාසයක් කියන හැඟීම ඒක එන්නේ මේ පෙර දත්ත නිසානේ. දත්ත නැත්තම් ඔබට කොහොමද සංඥා නැත්තම් එන්නේ? ඔබ බලන්න සංඥා නැත්තම් කොහොමද වෙනම් පුංචි දරුවටත් එන්න ඕන. පුංචි දරුවටයි නැත්තේ සංඛාර නැහැ. සංඛාර නැති නිසා ප්‍රභාස්වරං චිත්තං. මේ සුද්ධාත්මය එතන තියෙනවා. ඒ සුද්ධ සිත එතන තියෙනවා. ඒ සිත හරි සාන්ත. ඒ සිතේ ප්‍රභාස්වර ස්වභාවය ඔබ හොඳින් බලන්න. සංඛාර නැති තැන, ඒ කියන්නේ සංඥා නැති තැන, ඒ සිතට සකස් වෙන්නේ නැති තැන. කොහෙන්ද ඒ සිතට තියෙන සිතක් එතන තනවන්න අත්තටම පුදුම හිතෙනවා. පුදුම හිතෙනවා මේ ආත්මයක් පනවන්නේ ඒ දරුවට හිතෙනවාද මම කියන හැඟීමක් නැහැ. අර සංඥාත් එක්කයි ඒක එන්නේ. දෙයක් ඇදිලා ලෝකයක් ඇදිලා රූපෙත් ඇදිලා අර පුංචි පුංචි දරුවාගේ මනසට මේක මේ අවිද්‍යාපච්ච සංකාර එකතු වෙලා එකතු වෙලා අර ළිඳට වතුර පෙරෙනවා වගේ මුට්ටියට කලයට වතුර පෙරෙනවා වගේ මේක පිරෙලා අවසානයේදී තමයි මේක මෙහෙම වෙන්නේ. මේක හැදිලා එන්නේ මේ සංකාර නිසායි වෙන්නේ සංඥා නිසායි වෙන්නේ. ඒකයි මේ අපි හැමතිස්සම පුරාණ එකන්නේ. අපි පුරාණේ තමයි කන්නේ. අපි අපි අපි අපි අපි ගම්වල මිනිස්සු කියන කතාවක් තියෙනවා. අර කර්මයක් ගෙවනවා. ඒ කර්මය තමයි මේ කියන්නේ. මේ කර්මය මොකද්ද? මේ කර්මය අපි විසින්ම රැස් කරගත්ත එක. අර අවිද්‍යා පත්‍ය සංඛාරා. අන්න එතන කර්මය තියෙනවා. එහෙනම් ඒක පරමතකේ තමයි කර්මය. එහෙනම් එතනම තමයි තියෙන්නේ. එහෙනම් ඒ ඒ සිත දකින්න මේ අපි කතා කර අතීතනාත්ව ගම්මේය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නංච යේ ධම්ම තතර තතර විපස්සති. අතීත සිත පහව ගොසින් දැන් මේ සිත ඇවිල්ලා නැති වෙනවා. එතකොට නප්පටික්කංක යන අනාගත සිත තාම ඇවිල්ලා දැන් මේ නිසාම ඉස්සර සිතක් සකස් වෙනවා. හැබැයි ප්‍රත්‍ය උපන්න මේ මොහොතේ හටගෙන නිරුද්ධ වීමක් පමණයි සිතක් නෑ වර්තමානයේ පනවන්න පුළුවන්. ඔබ ඒක පිළිගනීද දන්නේ නෑ. අපි ඒක ඔබට හිතට කුතුහලයක් ඇති කරන්නම පෙන්නනවා. මෙතන පණවන්න බෑ සිතක්. මෙතර සිතක් අපි මවාගෙන ඉන්නවා ඒ විඥාන මායාව. වර්තමානයක් නැහැ. ඔබ ඔබ සක්මන් භාවනා කරනකොට ඔබ කකුල එනවා මේ තියෙනවා ඊගා කකුල ඔස්සන තියෙන අනාගතයට යනවා අතීතේ එනවා. මේ පිටිපස්සෙන් අර කකුල ඉස්සෙලා එනවා මේ කකුල අනාගතයට යනවා. තියෙන තැනක් ඔබට ඇත්තටම ග්‍රහණය වෙන්නේ නැහැ. ඇත්තටම යනවා එනවා ඔබට අතීත සිතයි අනාගත සිතයි ඒ කියන්නේ අතීත ෂණයත් අනාගත ශරණයත් වර්තමානයේ පැනවීමක් තියෙනවා ඒකත් මායාවක් අතීතයත් සදාගත් එකත් ඒකත් තියෙන එකක් නෙමෙයි ඒක ගෙවිලා ඉවරයි අනාගතයත් අත්තටම තියෙන එකක් නෙමෙයි ඒකත් තාම ඇවිල්ලා නැහැ එතකොට මේ බද්ධිකරත්න සූත්‍ර වල පෙන්වන දේ ඇත්තටම මේ නිවනමයි පෙන්වන්නේ මෙතන මිදීමක් තියෙනවා වර්තමාන සිතකුත් පණවන්න බෑ ඇත්තටම මේ මායාවෙන් මිදීමක් මෙතන තියෙනවා එතකොට අපි පෙන්වන්න ගියේ මේ සිත හට ගන්න ස්වභාවය තමයි මේක. ඇත්තම ප්‍රායෝගිකව ඔබට මේක දකින්න ලැබෙනවා. ඔබ පුහුණු වෙන්න ප්‍රතිපදාවක් හදාගන්න, ඔබ මේ දකින්න වෙහස දරන්න, ඒ වෙනුවෙන් දරන ප්‍රතිපදාව ඉස්සලා ඔබට තියෙන්න ඕනි. පරතෝ ഘോഷ සත්‍ය ඥානෙ තියෙන්න ඕනි. සත්‍ය ඥානෙ ඇති කෙනාටයි කෘත්‍ය ඥානයක් හම්බ වෙන්නේ. ඒ කෙනාටයි කෘතඥානෙ මේකේ අවසාන ඵලයක් දකින්න ලැබෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මේ ප්‍රතිපදාවක් ඔබ සකස් කරගන්න. ඒ කියන්නේ ඔබට දැන් එන අරමුණු දැන් මෙහෙම මෙහෙම එකපාරටම ඔබට දැන් මේක සමහරට දැනෙන්න පුළුවන් අලුතෙන් අහන කෙනෙක් නම්. එහෙමනම් ඔබගේ දැනුමක් වෙනවා මේක. එහෙමනම් මේ දැනුම ඔබට දැන් ප්‍රායෝගිකව ඔබ බලන සත්‍යද කියලා. ඒකයි බුදුන් වහන්සේ සාන්දිට්ඨිකයි අකාලිකයි ඒයිපස්සි කෝපනයිකෝ කියන්නේ. සාන්දිට්ඨිකයි මේ ධම ඔබටම දැනෙනවා. අකාලිකයි මේ ධම කාලයක් ඔබ බලන්න පනවන්නේ කොතනින්ද කියලා. අතීතේ ඒව යනවා අනාගතේ තාම ඇවිල්ලා නැහැ. එතකොට වර්තමානයේ මේ මොහොතත් නැහැ. ඔබට කාලයක් හම්බ වෙන්නේ මේ සතිය අපි කතා කරන සතිය මෙන්න මෙතන මොහොතට අවදිය මෙන්න මෙතන ඒ ඒ උත්තරීතර හොදකලා එම නැත්තම් බද්ධේ කරත්නේ තියෙන්නේ මෙතන. එතනමයි බුද්ධක්ෂණේ තියෙන්නේ. ඔබට බුදුන් මුණ ගැසෙන්නේ. සෝ ධම්මං පස්සති සෝමං පස්සති මෙන්න මේ පරයාය ඔස්සේ ඔබ බුදුන් දැක නිවන් දකිනවා. ඔබ බුදුන් දකින්නේ බුද්ධ ස්වභාවයේ බුද්ධ ශක්තියේ ස්වභාවයක්. මේක සිද්ධාර්ථ කය නෙමේ. ඔය රූපයකට පිළිමයකට කියන එකක් නෙමේ. මේක සබාධාමයේ අදටත් පවතින න්‍යායක්. මේ දිව්‍ය ස්වභාව, බ්‍රහ්ම ස්වභාව, බුද්ධ ස්වභාව කියන්නේ පුජ්‍යල ස්වභාවයකින් ගන්න එපා. උතන පුජ්‍යලියෝ නැහැ. ඔතන තියෙන්නේ මේ සබාධාමේ න්‍යාය. මේ සබාධාමේ ඒ ශක්ති ස්වභාවය ඔබට දැනෙනවා. ඔබේ සිත තුළ බුද්ධ ස්වභාවය තියෙනවා. බුද්ධක්ෂණය හම්බ වෙනවා. හැබැයි ඒකට අපි පාවිච්චි කරන වචන වෙනස් වෙන්න පුළුවන්. මේ වචන අදාළ නැහැ. ප්‍රායෝගිකව ඔබේ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබේ මිදීම තුළ ඔබට දැනෙන ඒ දැනීම ඔබටමයි දැනෙන්නේ. ඒක මිදීම ඔබ ප්‍රත්‍යක්ෂ වෙයි. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබේ ඥානෙට ඒක සකසලක ඥානයක්. විඥානය කියන්නේ මේ මානසිකව අපිට මේ දැනෙන ඒ නාම රූප මේ අන්ත දෙකේ දැනෙන සාපේක්ෂව දැනෙන දේ. අතන කෙනෙක් කියනවා මෙතන මම ඉන්න මේ විඥානය. අරක දිගයි මේක කොටයි මේ විඥානය. අරක සුකුම මේක අපි මේ මේ විඥානේ මා හැදෙන හැටි අපි කතා කරා. සියුම් කාරණාවක්. දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙනවා. එහෙමනම් මේ විඥානය කියන්නේ සිතුවිලි. එහෙනම් මගේ සිතුවිලි නෙමෙයි මේ කතා කරන්නේ. සිතුවිලි වලින් මිදුණු තැනක් මේක තියෙනවා. සිතුවිලි වලින් මිදුණා කියන්නේ මේ සිතුවිලියෙන් නෑ කියන එක නෙමෙයි. සිතුවිලි හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඒ සිතුවිලි වලට රිංගන්නේ සබ්බේ ධම්මනාලං අබිනිවේස. ඒ ඒ බාහ්‍ය සූත්‍රයේ උදාන වාක්‍ය තුල පෙන්නන ඒ ગાථා ඔබ දැක්කොත් ඔබට පෙනේ සූත්‍රය තුල තියෙන්නේ සිතුවිලි වලට රිංගන්නේ නැහැ. දිත්තේ දිත්තමත්තං දුටුවානම් දුටුවා පමණි. සුතේ සුතමත්තං අසුනානම් අසුනා පමණි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං මුතේ මුතමත්තං මේ කියන්නේ එකම කාරණයයි. මේ මේ කියන්නේ මේ බද්ධේ කරත්නේ කියන තැනත් පෙන්වන්නේ ඒකෝ කියන තැන පෙන්වන්නේ උත්තරීතර උදකලාව කියන තැන. සිතුවිලි එනවා යනවා. සිතුවිලි නැතුව නෙමෙයි. මේ මේ තියෙන ධානයක් මේ අරහත් ධානය ඔබ දකින්න ඔබ දකින්න මේ ධානය කුමක්ද කියලා මේක අනිමිත්ත සමාධිය ඔබ දකින්න මේ සමාධිය කොහොමද? මේ සමාධිය නිමිති නෑ. අනිමිත්ත සමාධියක්. නිමිත්තක් තියෙනවා නම් දෙයක් තියෙනවා. මේ අනිමිත්ත සමාධිය තුළ නිමිති නැති සමාධියක්. එහෙමනම් අපි දකින බොජ්ජංග ධර්ම හතක් ගැන අපි කියනවා සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා බොද්ධංග ධර්ම හතක්. මේ සප්ත බොජ්ජංග සතියට තියෙනවා. සතිය අලනකොට නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත අනුව සිත සමාධිමත් වෙනවා. සිත විසිරෙන්නේ සිතට විදසුන් නුවණට එන විපස්සනාට උදව් වෙනවා සමතේ. නමුත් සමතේ වඩන බොජ්ජංගේ නෙමෙයි නිවන් දකින්නේ. බොජ්ජංග 14ක් බවට පත් වෙනවා. ඔබ බලන්න ගිරිමානන්ද සූත්‍රයේදී ඔබ බලන්න මේ මේ සූත්‍ර දේශනා හොඳට ඔබ හොඳට විග්‍රහ කරලා තියෙනවනේ. ඔබට දැනේ මේ බොජ්ජංග ධර්ම 14ක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි අතන සමතේ වඩන තැන තියෙන බොජ්ජංගය නෙමෙයි අනිමිත්ත සමාධියේදී නිමිතිගත සමාධිය නෙමෙයි. නිමිතිගත සමාධියේ වොජ්ජංගයක් තියෙනවා. එතන සමාධියක් තියෙනවා. එතන උපේක්ෂාවක් එතනත් පෙන්නනවා. නමුත් මේ තියෙන්නේ නිමිති නැති සමාධියක්. මෙතන ඔබට එනවා නිමිත්තක් ගායේ මෙතන තියෙන්නේ ඇත්තටම එනේන එනේන මේ නිමිති නිමිති අල්ලගන්නේ. ඒ නිමිති වලට රින්ගන්නේ. ඒකයි සබ්බේ ධම්මා නාලං අබිනිමේෂා කියන එක සම්බන්ධ වෙන්නේ. එතන දිත්තේ දිත්ත මත දුටු දෙයට නිමිත්තක් ගන්නෑ. ඒකට ඇලෙන්නේ නැහැ, සිතුවිලි නැවෙනවා. ඒවට රින් ගන්නෑ. මෙන්න මේක තමයි මේ නිවන. මේ නිවන ස්පර්ශ වුණු තැන තියෙන සමාධිය මහා සෙනගක් මැද්දේ ඔබට තියෙන ඒ සමාධිය. මහා සෙනගක් මැද්දේ පිරිසක් මැද්දේ ඔබ ඉන්න ශුන්්‍යතාවයකින් ඔබේ මනස ශුන්්‍යතාවයකටපත් වෙලා ඔබ ඔබට ඒව ඒව ඒවට ඔබ රිංගලා නැහැ. ඔබ පුජ්‍යල භාවයේ මිදුනම මේක ඔබට එන්නේ. පුජ්‍යල භාවයේ මිදෙනකොට ඔබ පුජ්‍යලයක ඇවිදිනව නෙමෙයි. එතකොට කිසිම ප්‍රශ්නයක් ඔබගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පුජ්‍යලයක් නැහැ. එතකොට ප්‍රශ්නක් තියෙන ඒ වචනවා අනවචනවා මේ වචනවා ඒ මොකක්ද ඒවා? කාටවත් අයිතියක් නැහැ. සබදාහම. සබදාහම ඔබගේ නෙමෙයි. එතකොට ඔබ සබදාහම වෙලා පුජ්‍යලයක් නැහැ. අර මහා මුහුද රලක් ඉස්සෙලා පාත් වෙලා ඒක මමයි කියලා රල හිතුවොත් ඒ රලට එහෙම නෙමෙයි රල මම කියලා හිතුවේ නැත්තම් රලක් නැහැ. මහා මුහුද නිහඬයි. ඒ වගේ තමයි මේ උපමා බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මේ මහා ගැඹීර උපමා. මේ උපමා මගින් තමයි මේ ධර්මයේ ගොඩක් ඉස්මතු කරලා තියෙන්නේ. ඇත්තට මේකට භාෂාවක් පනවන්න අමාරුයි. ඒක නිසා තමයි මේ උපමා ආදේශ කරන්නේ. ඒවා ගොඩක් වටිනවා. මේ ගාම දාම හරිම ගැඹීරයි. මේ සිතින් සිත මුදවගන්නේ. සිතුවිලි කතා කරන්නේ සිතිනුයි හිතන්නේ. ඒ සිත නැති කරන්නට ඒ සිතින්මයි කරන්නේ. සංඛාර වලින් සංඛාර නැසන හැටි අති විශිෂ්ටයි මහා ගාම්භීරයි හැබැයි මෙතන සිත යන විඥානේ නම් විඥානේ භාවයතබ්බම් ප්‍රඥා භාවයතබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියනකොට මේ විඥානේ දැනගැනීම ප්‍රඥා වෙනුයි වෙන්නේ හැබැයි මීටත් එහා ගිය තැනක් තමයි අවසානයේ මේ සිතට සතන්න පුළුවන් තැනක නෙමෙයි මේ මේ ආબોධයේ තියෙන ඥානයකින් ඔබට දැනෙන්නේ මේක හරි ගැඹුරුයි මේක ඥානෙ කොමද්ද කියන ඒකයි මේ දස ඥාන තියෙන්නේ. දස ඥාන පැහැදිලි කරන්නේ. ඒ ඥානෙ ඔබට හම්බ වෙන්නේ උදේවැත් සමගයි. ස්කන්ධය මෙන්න මේ ක්ෂණික සිතේ හටගෙන නිරුද්ධ වෙන එක දැනෙන්නේ ඥානෙටයි. එතනින් දස ඥාන පටන් ගන්නනේ. එතන පච්චේ පරිග්ඝා ඥානෙ එන්නේ එතනින් එතනින් සම්මස්තර ඥානෙ එන්නේ එතනින් ඒ හරහා උදේවැය ඥානෙ එන්නේ ඒ හරහායි බය ඥාන බයතු පට්ටා ඥාන ඒ හරහා මේ මොකද්ද මේ බය ඥානෙ සමුදය දකින්න අත්ගමේ පේන්නේ අත්ගමේ දැකින තැන බය ඥානෙ තියෙනවා. ඔබට සියලු මේ ලෝකෙම බොරුවක් වෙන එක දැකින්නේ එතෙනි. බයත පට්ටා ඥානෙ එනවා. ඒ තුලින් ආදීනවන් පස්ස ඥානෙ එනවා. ඒ තුලින් මුඤ්ඤුතු කම්මිත ඥානෙ එනවා. ඒ තුලින් ඔබ සංඛාර හැබැයි මෙතන සංඛා සංඛා විතාන ඒ ඥානෙ තියෙනවා. පටිසංකා ඥානයක් තියෙන සැක සංකාවක් දුරු ඥානෙ. සියලු සැක සංකා දුරු වෙලා තමයි ඒක අර දස සංයෝජන වලදිත් පෙන්න විචිකිච්ඡාවක් නැති වෙනවා මෙතන. ප්‍රත්‍යක්ෂතාවය තුලයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ඔබට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ මෙතන අවසානයේදී සිතින් මිදෙන තැනින් පස්සේ ඥානිකෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකයි අපි කලින් දේශනාවේදී ඔබට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. ඔබ ඔබ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන තැනදීත් අපි ඒක පෙන්නවා. ඒ ඒ ඒක කරනවා නෙමෙයි කෙනෙක්. ඒ ඒ සද්ධාව ඒ ඒ දැන ගැනීම තුළ ඒ වීරය ඊට පස්සේ ඔබ ඒකට දැක්වෙන ඒ වීරයක් තුළ ඔබ මුලින් මුලින් මේ ධර්මය අහලා උත්සාහ කළා ඒ වීරයක් අරගෙන ඒ ඒ ඒ ගන්න ඒ කටයුත්ත ඒ සද්ධා වීරය ඒ තුළ ඇති වෙන සතිය සමාධියේ සතිය වඩනකොටත් ඔබට මේ ඉන්ද්‍රිය ධර්ම ටික හම්බ වෙනවා ඒක ඉන්ද්‍රියක් විදිහට ක්‍රියාත්මක වෙනවා සද්ධා වීරය සති සමාධිය ඔබට දහම්බ වෙනවා ඒ සද්ධා වීරය ඒ ඒ තුලම ඔබගේ සමාධිය තියෙන්නේ ඔබ කොයි කොතන හිටියත් කෑවත් බිව්වත් අතර ඉරියව්වේ කුමන ක්‍රියාවක් කළත් ඔබගේ ඊට පස්සේ තේනවා ඒ ඒ සද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ විරිය ඒවා ඉන්ද්‍රිය ධර්ම බවට ඒවා වැඩෙනවා. ඒවා ඒවා ක්‍රියාත්මක වෙනවා. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඔබගේ ප්‍රඥාව වැඩෙනවා. ඔබගේ හැම තිස්සම සිතේ අනිත්‍ය ස්වභාවය පේනවා. හටගෙන නිරුද්ධ වෙනවා. පේනවා ප්‍රඥාව වැඩෙනවා. අපි බල ධර්ම කියන්නේ මේ ඥාණයට එන තැනයි තියෙන්නේ. ඒක ඉබේම ක්‍රියාත්මක වෙන ඔබ කරන ඔබ ඊට පස්සේ වීර්ය අරගෙන අර ධර්ම දේශනා අහනේවා වීර්ය අරගෙන ධර්මය හොයනේවා මෙනෙහි කරනේවා ඒ වීර්යකින් නමුත් මේක බල ධර්ම වෙනකොට નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා નિરાයාසයෙන්ම ඒ ඒ ඒ සිද්ධිය ඔබ කරනවා නෙමෙයි ඔබ සබාදාමට අයිති වෙලා ඔබ සබාදාමේ න්‍යාය තුල ඥාණයට අයිති වෙලා ඔබට දැනෙන ඥාණය තමයි ඒ ඥාන මහා ඥානයක් මේක මෙහෙම වචන වලට පෙරළුවට සමා වෙන්න ඕනි. ඔබට පැහැදිලි නොවුනට සමා වෙන්න ඕනි. නමුත් මේක මහා සත්‍යයක්. මේ පරම සත්‍ය මහා ගහම්බීරයි. මේ ගහම්බීර සත්‍ය කිසි කෙනෙකුට හොල්ලන්න බෑ. මේක මහා මේ මේ මේ ලෝක ධාතුව තුළ මේ මීට වඩා අපි මහා ශ්‍රේෂ්ඨ දෙයක් අපිට දැනෙන්නේ නෑ. අපිට දැකින්නේ නෑ මේ මහා යුද්ධයක්. මේ මහා ඥානෙ ඔබට ලැබෙන්න ඕනේ. දවසක ඔබට මේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේ හටගෙන නිරුද්ධ වෙන මේ ෂණය තුල දකින්න. ඒ ෂණයේ පුරාණ ෂණය දකින්න. අනාගත ෂණය දකින්න. අටගෙන ඊළඟ ෂණය දකින්න. ඉතින් මේ වර්තමානයේ පනවන ෂණය මායාව දකින්න. ඒක ඒක අනාගත ෂණේ දැන් මේ හටගත් ෂණේ අනාගත ෂණේ ඊට පස්සේ ඒ අතීතයේ දැන් හටගෙන නිරුද්ධයි අනාගත සිතුවිල්ල තාම ඇවිල්ලා නැහැ. එහෙමනම් වර්තමාන මේ ෂණේ උපදී උපදින සිත උපදින උපදින සිත ඒ උපදින තැනම ඒ දකිමින් ඒ සිහියෙන් නුවණින් ඒ මොහොතේ අටගත් සිත කුමක්ද කියලා නුවණ විහිදවමින් යොදවමින් ඔබට පෙනේවි ඔබ ඒ සතිය ගත්තොත් පිටවා ගත්තොත් ඔබට දැනේවි එහි සත්‍යයක් නැති බව එයත් විඥාණයම මායාවක් බව හේතු ඇති විට හටගෙන හේතු නැති විට නැති වෙන හට ගැනීම හා නැතිවීම කියන ඒ ස්ථිර පැවැත්මක් නැති අස්ථිර වූ අනිත්‍ය වූ මායාවක් බව ඒ පැවැත්මක් නැති බව ඒ පවතින එතන අපි හිතක් පනවන්න හිතකුත් නැති බව එතන ඔබට දැනේවි ඒ සත්‍ය දැකීමමයි උදේවේ දැකීම ස්කන්ධයේ උදේවේ දැකීම කියන්නේ සමුදය අත්ගමයේ දැකීම කියන්නේ එහෙමනම් සමුදේ වැය දකින්න තැන සත්ව පුජ්‍යල ආත්මයක් තියෙන්න පුළුවන්ද? ඒ අපි පනවගෙනයි කියන්නේ. ඇත්තටම මෙන්න මේ එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන හිතේ යථා ස්වභාවයේ දකින්න තැන ඒ අනාගාමී භූමියද ඔබ ඔබ පනවන්න එපා. ඔබ නමුත් මෙතන දකින්න මේ තුල ඔබට ඵලයක් තියෙනවා. මේ ඵල පස්සේ යනව නොවේයි. නමුත් ඔබට මේ සත්‍ය ඥාණයෙන් ඉස්මතු වෙන තැන කෘත්‍ය ඥාණය ඔබ එනේන අරමුණ දකිනවනම් මෙනෙහි කරනවනම් ඒ අරමුණෙන් මිදෙනවනම් ඔබට දැනේවි ඔබ ලෝකෙින් මිදෙනවා. ඔබට දැනේවි මෙතන ලෝකයක් හටගන්නේ නැති තැන සක්කාය දිට්ඨියෙන් මිදෙනවා. ඒ විචිකිච්ඡාව ඔබට නැති තැන ප්‍රත්‍යක්ෂතාවය තුලයි තියෙන්නේ. ඒ තුලයි ඔබට පරමාශනය කරන්න කාරණා ආත්මීය තණ්හාවේ මායයට ඉඩ නැති වෙන තැන හම්බ වෙන්නේ. එතනිනුයි ඔබට දැනෙන්නේ ඔබ මිදීගෙන යනවා. ඒ ඥානය තුළ ඔබට දැනෙනවා මේ අනාගාමී භූමිය. ඔබට දැනෙනවා මේ මේ ස්පර්ශය තුළ යථාර්ථය තුළ සිද්ධ වෙන්නේ. හැබැයි මේ කියන කාරණාව තව වටක් ප්‍රමාණයක් තියෙනවා ඔබට පැහැදිලි කරන්න. ඒතර සම්පූර්ණ කලා නොවේ හිස්තනක් තියෙනවා. නමුත් ඔබට මෙතන තියෙනවා ඉස්සෙල්ලම ගලප ගන්න මේ ටික. මේ ටිකෙන් අපිට පුළුවනි ඔබව ප්‍රායෝගිකව පැත්තට ගමු අපි. එතනින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. නැවත ඒ සමුදේවය දකින්න තැන නැවත සිතක් අට ගන්න නැති තැන නැවත සිතක් හට ගන්න නැහැ කියන්නේ නැවත සිතට එන්න හේතු නැහැ නැවත සිතක් පෙර මතකයේ ආපු සිත අටගෙන නිරුද්ධන බවම ඔබ දකිනවනම් ඒ තුල යුත පීඨවනවනම් නැවත අනාගත සිතට ඔබ යන්නේ යයිද ඔබ පෙර මතකෙත් ඒ ඒකත් ඇත්තක් නොවන කල අනාගත සිත සකස් වෙයිද